අද මේ රටේ ජනවරමක් නැති ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ හදවලා තියෙනවා. මේ தත්ත්වයේ යටතේ අද අපි මේ ගොඩනගාගත්තු ජනතා ව්‍යාපාරයට විශාල වගකීමක් තිබෙනවා. මේ රටේ ජනතාවට මඟ පෙන්වන්න, ජනතාව පෙළගස්වන්න ඉදිරියේ එන මහා මැතිවරණය අපි નિયમિત කාලයේදී ලබාගෙන ඒ මැතිවරණයෙන් ලබා ගන්නා වූ ජයග්‍රහණයකින් මහින්ද මහතා පෙරටු කරගෙන අපි යන මේ ගමනේ ජයග්‍රහණය අපිට සාතික කරගෙන අපි මේ රටේ බලවත් ජනතාවාදී ජාතික බලවේගයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ වාමාංශික බලවේගයන්ගේ ආණ්ඩුවක් පිහිටුවීමට අපි කටයුතු කිරීමේ වැඩපිළිවෙලේ ඉතා වැදගත් සන්ධිස්ථානයකට අද අපි එමින් තිබෙනවා